ඉන්දික මහත්මයා අවසරයි අපේ ආම්ද්‍රණේ මට ඔබ වහන්සේ අර අහිරිකේ සහ අනුතප්තය ගැන පැහැදිලි කරනකොට පොඩි දෙයක් මතක් වුණා අර බටහිර මනෝවිද්‍යාව පැත්තේ තියෙනවා මේ සයි මම දන්නේ ඒකට සිංහල වචනේ සයිකෝපාත් කියලා ඔය තරුණ මිනිස්සු කොටසක් ඉන්නවා කියලා සමාජයේ යම්කිසි ප්‍රතිශතයක් ඒ මිනිස්සුන්ට ඔය අකුසල් කරනකොට ඒ ගැන මේ ලැජ්ජාවක් හැඟීම් දැනීම් මේ වගේ මොකුත් නැහැ කිසිම හිරිකිතක් නැතුව ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. එතකොට ඒගොල්ලන් පසුතැවෙන්නෙත් නැහැ. ඒම තත්ත්වයක් තියෙන මිනිස්සු ඉන්නවා කියලා කොටසක් මේකලා පිළිගැනීමක් තියෙනවා. සහ මනෝවිද්‍යාව මම දැකලා තියෙනවා ඔක අර ඇන්ටි සෝෂල් පර්සනලි පර්සනලිටි ඩිසෝඩර් කියලා කියන්නේ සමාජ විරෝධී ස්වභාව ගති තියෙන මිනිස්සු යම් ප්‍රතිශතයක් ප්‍රතිශතයක් ඉන්නවා කියන එක. ඊට අමතරව හඳුරන්නේ මම මේ ළඟදි දැක්කා ඒගොල්ලන් අර පරිවේෂණ කරගෙන යනකොට මේ මිනිස්සු ඒ කොට්ටාසේ ප්‍රතිශතය ගැන ඒගොල්ල ඒ වගේම හොඳ පැත්තේ අයත් ඉන්නවා කියලා. ඒ කියන්නේ දැන් අර හැංගීම් දැනීම් වැඩි ලොකුවට නැහැ. නමුත් හොඳ වැඩ කරන මේ ඒ කියන්නේ හමුදා නිලධාරියෝ සමාජයට ඒ වගේ කට්ටියකුත් ඉන්නවා කියලා. දැන් මේ එක්කෙනෙක් මම දැකලා අර පිරිස අතරේද? නෑ අර පිරිස වැරදි වැඩ කරන කට්ටිය හැංගීම් නැහැ. තව කොටසක් ඉන්නවා කියලා ඒගොල්ලන්ට හැඟීම් දැනීම් නැහැ. නමුත් ඒගොල්ලෝ මේ ඒක මොකකටවත් කිසි දෙයකට අර තාදි ගුණය වගේ මොක කිසි දෙයකින් සැලෙන්නේ නැහැ. හොඳ වැඩ කරන කොටසකුත් ඉන්නවා කියලා. ඒගොල්ලන්ට අර good psychopath කියලා නමක් දාලා තියෙනවා මම දැක්කා. ඒගොල්ලන්ගේ එකම වැඩේ ඒගොල්ලන්ට අර ලොකුවට දැනෙන්න හැඟීම් දැනීම් සහ මේ අපේ භික්ෂුන් වහන්සේලාත් බහුතරය එහෙමද කියලා වගේ මේ කියන්නේ බෞද්ධයොත් ඒ කියන්නේ හොඳ සයිකෝපාත්ලා කියන්නේ වැඩිය සමාජයේ තියෙන මේ දේවල් වලට අවධානය යොමු කරන්නේ නැතුව අර භාවනාව යෝගින් වගේ ඒ කියන්නේ හොඳ පැත්තට මනස තියෙන කට්ටිය. දැන් ඕක අපිට පිළිගන්න පුළුවන් අදහසක් අපි හඳුනන්නේ දැන් මෙහෙමයි. ඕක විවිධ தත්වයන් මත ගොඩනගෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් පහුගිය කාලේ උපේක්ෂාව ගැන කතා කරනකොට අපි කිව්වා උපේක්ෂාව හැබෑවට ගුණයක් හැටියට දියුණු කරනවා නම් ඒක ඥාන සංප්‍රයුක්ත විය යුතුයි. එතකොට ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාවේ තියෙන්නේ නිස් ඒ කියන්නේ හොඳ දේවත් කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් එතන දැන් බ්‍රහ්ම බ්‍රහ්ම විහරණයක් හැටියට ගත්තහම මෙත්තාවෙන් ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ කරුණාවෙන් ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ මුදිතාවක් මතු කරගන්නෙත් නැහැ උපේක්ෂාවෙන් ඉන්නවා. දැන් එතකොට මොකක්වත් නිකන් හැංගීම් දැනීම් නැති කෙනෙක් වගේ තමයි බැලු බැලමට පේන්නේ. ඔය తত্ত্বය ක්‍රම දෙකක් මත ගොඩ නැගෙන්න පුළුවන්. එකක් තමයි මෝහය මත ගොඩ නැගෙන්න පුළුවන්. අනිත් එක ප්‍රඥා මත. මෝහය මත ගොඩ නැගෙනකොට ඒතනත්තාට මේ වේ හේතුඵල සම්බන්ධය පේන්නේ නැහැ. ඒ වෙන්නට යන සිද්ධියේ හානිය පේන්නේ නැහැ. ඒක මේ Tamanට සිද්ධ වුණත් ඒක ලොකුවට Tamanට දැනෙන්නේ නැහැ. ඒකේ බරපතලකමක් Taman එහෙම හිතන්න පුරුදු වෙලා නැහැ. එහෙම යොමු වෙලා නැහැ. එතකොට ඒකත් තවත් එක සාමාන්‍ය දෙයක් හැටියට එතනත්තට දැනෙන්නේ. එතකොට ඒක සමහර විට අර මේ මෝහයයි, ලෝභයයි, ditthiyයි විතක් ਵਿਚාර චිත්ත එකතු වෙලා එන ඥාණය වගේ පෙනෙන මෝහයක් වෙන්නටත් පුළුවන් ඒක. එතකොට මොන ක්‍රමයෙන් හරි යාට ඒ අඥාන බවත් එක්කලා දැන් සමහරු ඉන්නවා අනුන්ට එහෙම මොනවා වුණත් සැලෙන්නේ නැහැ උපේක්ෂාවෙන් ඉන්නවා. හැබැයි Tamanට වෙනකොට කලබල වෙනවා. තව කොටසක් ඉන්නවා අනුන්ට වුණත් ඒගොල්ලෝ එච්චර කලබලයක් නැහැ. Tamanට සිද්ධ වුණත් කලබලයක් නැහැ. හැබැයි එතන ඥාන සංප්‍රයුක්ත බවක් නැති මෝහයෙන් මුසපත් වෙච්ච ගතිය සමහර තුල තියෙනවා. ඒ එක එක தத்துவයක්. එතකොට මෝහ මූලික උපේක්ඛාව වගේ පෙනෙන ගුණ. උපේක්ඛාව කියලාම කියන්න පුළුවන් එකට. හැබැයි මෝහ මූලිකයි. එතකොට ඒකෙත් තම කොටස් දෙකක් එන්න පුළුවන්. අනුන්ට සිද්ධ වෙන දේදී උපේක්ෂා සහගත වෙනවා. Tamanට වෙනකොට කලබල වෙනවා. තව සමහරු ඉන්නවා දෙපැත්තෙම කලබලයක් නැතුව දරා ගන්න. එතකොට බුදුදහමේ අපට කියවෙන්නේ ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව. ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව කියලා කියන්නේ මෙත්තා කරුණා මුදිතා නැති බව නෙමෙයි. මෙත්තාවෙන් ක්‍රියාත්මක විය යුතු තැන හේතුඵල හඳුනාගෙන මෛත්‍රියෙන් ක්‍රියාත්මක වෙනවා කරුණාවෙන් ක්‍රියාත්මක විය යුතු තැන හේතුඵල හඳුනාගෙන කරුණාවෙන් ක්‍රියාත්මක වෙනවා මුදිතාව මතු කරගත යුතු තැන ස්වභාවයෙන්ම මුදිතාව මතු වෙනවා හැබැයි මේ ධර්ම එකකින්වත් ප්‍රායෝගික ඵලයක් ඇතිකරන්න බැරි තැන උපේක්ෂා සහගත වෙනවා මේකට හොඳම උදාහරණය තමයි බුදුරජාණන් වහන්සේ අවස්ථා තුනකදීම ශාක්‍ය ජනපදය විනාශ කරන්න ගිය විදූඩබ කුමාරයාව වැළැක්වුවා. එතකොට ඒකෙදී අර කොළ නැති ගහක් යට ඉඳලා මේ මට ශාක්‍ය ජනපදයෙන් එන සුලගත් සැපයි වගේ ඒ කතා අපි පහුගිය දවස්කත් කතා කළා. එතකොට ඒවා ඇත්තටම අර විදූඩබ කුමාරයාගේ මනස අනිත් පැත්තට හරවන්න කිව්ව කතා මිසක් එහෙම නැත්නම් බුදුහාමුදුරන්ට ශාක්‍ය ජනපදයෙන් එන හුලගද කොහෙන් එන හුලගද කියන එක උන්වහන්සේට එහෙම විශේෂයක් නැහැ. එතකොට නොයෙක් කරුණු කියලා අර පුද්ගලයාගේ මනස වෙන පැත්තකට යොමු කරලා අර අර සමූල ඝාතනය වැළැක්වුවා. පළවෙනි වතාව වැළැක්වුවා, දෙවෙනි වතාව වැළැක්වුවා, තුන්වෙනි වතාව වැළැක්වුවා. හැබැයි හතරවෙනි වතාවේදී බුදුහාමුදුරුවෝ නිහඬ වෙනවා. එතකොට උන්වහන්සේට මෙත්තාව තිබුණ නැද්ද? එතකොට උන්වහන්සේගේ මහා කරුණාව ක්‍රියාත්මකුන් නැද්ද? එතකොට මහා කරුණාව තිබුණට ඒ කරුණාව ප්‍රායෝගික නොවන තැනදී ඒ කාරුණික වෙලා වැඩක් නැහැ. මොකද බුදු කෙනෙක් නිකන් නිෂ්ඵල දේවල් කරන්න යම් මනෝභාවයක් අවදි කරන්න ඕන නම් මනෝභාවයක් සක්‍රිය කරන්න ඕන නම් ඒක ඵලදායක වෙන්න. ලෝකේට. එතකොට දැන් ප්‍රත්‍යඥයෙක් හැටියට නම් අපටත් අනුන්ටත් ඒගොල්ලන්ට ඵලදායක වෙන්න. තථාගතයන් වහන්සේ Tamanට ඵලදායක බවක් උන්වහන්සේට අදාළ නැහැ උන්වහන්සේගේ කාර්යභාරය නිම කරලා නිසා රහතන් වහන්සේටත් ඒක අදාළ නැහැ. එතකොට අවශේෂ සත්වයකට Tamanටත් අනුන්ටත් දෙපසටම ඵලදායක වෙන්නට ඕන ඒ මානසික ප්‍රයත්නය. එතකොට දැන් ප්‍රඥාව අඩු කෙනා කරුණාව තිබිය යුතු තැන අවදි කරගත යුතු තන කරුණාව අවදි කරගන්නට ඔහුට තේරෙන්නේ අවශ්‍ය තරම් ප්‍රඥාව නැතිද. කරුණාවෙන් ප්‍රයෝජනයක් නැති තන කාරුණිකව ක්‍රියාත්මක වෙන්නට යනවා. එතකොට ඒකත් නිෂ්ඵල වෙන්නට පුළුවන්. එතකොට එබඳු තැන්වලදී එතනත්ත කරුණාවෙන් ක්‍රියාත්මක වෙනවා වගේ පෙනුනට ඒ කරුණාව ප්‍රඥාවෙන් යුක්ත නොවේ නම් ඒ කරුණාව උසස් මට්ටමේ කරුණාවක් නෙමෙයි. ඒක බොහොම ලාමක අර අනිත් අයගේ දුකේදී සංවේදී වෙන එක්තරා සංවේදී බවක් එක්කලා බැඳිච්ච ධර්මයක්. සංවේදී බවත් එක්කලා අපි අනිත් අයට උදව් කරන්න ඕන, අනිත් අයට පිහිට වෙන්න ඕන, අනිත් අය දුකින් මුදව ගන්න ඕන කියන අදහසක් එනවා. සංවේදී භවෙන් එන එක වෙනයි, ප්‍රඥාවෙන් එන එක වෙනයි. සංවේදී භවෙන් එන එක බොහෝ කොට අකුසලයේ පැත්තට බර වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද ඒ සංවේදී බව නිසාම අර දුකටපත් වෙච්ච පුද්ගලයාට පිහිටක් වෙන්නට බැරි වුණොත් ඒ ඒතනත්තාට දුක ඇති කරපු පුද්ගලයා පිළිබඳව අපේ මනසේ ද්වේෂයක් මතුවීමේ සම්භාවිතාව වැඩි. ඊළඟට මෙත්තාවෙන් අනිත් කෙනා සුවපත් කරන්න බැරි වුණොත් දැන් මාතා යතා නියම් පොතක් එකම දරුවෙක් ඉන්න අම්මා. ඒතකොට එකම දරුවා ඉන්න අම්මගේ මනසේ දරුවා කෙරෙහි ඇති වෙන්නේ මෙත්තාව පමණද? ඒක මෙත්තාවද කියලා හඳුනා ගන්න ඕන විමසා බලන්න ඕන. ඒ දරුවා පිළිබඳව යහපතක් වෙන්න ඕන කියන අදහසක් ඇති වෙනවා. හැබැයි යහපත සිදු නොවුනොත් අම්මට මොකද වෙන්නේ? පසුතැවීමක්ද දුකක්ද? එහෙනම් එතන තිබිලා තියෙන්නේ මෙත්තාව නෙමෙයි. යම්කිසි බලාපොරොත්තු සාගත බව. අන්න ඒ වගේ ලෝකයේ අර මහානායකහර මුලින් කියන්නේ ලෝභය මෙත්තාව හැටියට කරුණාව හැටියට සද්ධාව හැටියට පටලව ගන්නවා කියලා. ඒ වගේ සමහර කෙනෙක් කරුණා මෛත්‍රිය හැටියට පටලව ගන්න වෙනත් වෙනත් ධර්ම. සැබෑ කරුණා මෛත්‍රිය අවදි වෙන්නේ ප්‍රඥාවෙන්මයි. ඒ ප්‍රඥාවෙන් යුක්තව අවදි වෙන කරුණා මෛත්‍රිය අදාළ යහපත සාධනය කිරීම පිණිස. ඒ යහපත සාධනය කරන්නට බැරි නම් නිහඬ වෙනවා ඒ කරුණා මෛත්‍රිය නැතුව නෙමේ නමුත් කරුණා මෛත්‍රිය සක්‍රිය වෙන්නේ නැහැ එතන උපේක්ෂාවයි සක්‍රිය වෙන්නේ දැන් අර ඉස්සල්ලා අපි කතා කළානේ චෛතසික කතාවේදී දැන් අර ඉස්සල්ලා කතා කරපු කවුද ඒ නෝන මහත්මිය ඇහුව ප්‍රශ්නේ තමයි ඒකාග්‍රතාවයයි මේ උද්දච්චය. ඒතර සමහර තැනකදී උද්දච්චය ප්‍රකට වෙනවා සමහර තැනකදී ඒක. ඒතකොට අකුසල් සිතේ උද්දච්චයක් තියෙනවා ඒකාග්‍රතාවයක් තියෙනවා. උද්දච්චය ප්‍රකට වෙන තැනදී ඒ සිත හඳුන්වනවා උද්දච්ච සංපයුක්ත සිත කියලා. ඒකාග්‍රතාවය ප්‍රකට වෙන තැනදී ඒ සිත අකුසල සමාධිය කියලා හඳුන්වනවා. එතකොට ওই ලක්ෂණ දෙක මේ සිතේ තියෙනවා. තිබුණා වුණාට යමක්ද ප්‍රකට වෙලා සක්‍රිය වෙන්නේ ඒ නමින් තමයි ඒක හඳුන්වන්නේ. අන්න ඒ වගේ ප්‍රඥාවන්ත පුද්ගලයාගේ මනසේ මෙත්තා කරුණා නැතුව නෙමෙයි ඒවැ මූලය තියෙනවා හැබැයි ඒක සක්‍රිය කරලා පළක් නැහැ එතනට. ඒ නිසා කරුණාව මේ උපේක්ෂාව තමයි එතන සක්‍රිය ධර්මයේ බවට පත් එතකොට උපේක්ෂාවෙන් ඉන්නවට වඩා මෙතන යමක් කළ හැකි නම් ඒ මොහොතේ කරුණා මෛත්‍රිය තමයි සක්‍රිය ධර්මයේ බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා උපේක්ෂාව කියලා කියන්නේ අන්න ඒ වගේ ගැඹුරු ධර්මයක්, ඥාන සංප්‍රයුක්ත ධර්මයක්. එතකොට ඔය කියන සයිකෝපාත් කියන එහෙම නැත්නම් මොකද්ද හොඳ අයට කිව්වේ? good psychopath කියලා oh, අපි හම්බුනේ. ඔව් oh, good psychopath. එතකොට good psychopath කියන අයගේ ඔය දෙපැත්තම වෙන්න පුළුවන්. ඒගොල්ලෝ සමහර විට හැඟීම් දැනීම් දැනෙන්නේ නැහැ වගේ ඉන්නේ සොල්දාදුවෙක් නම් එයා පුහුණු කරනවා එතනට. ඒ මොකද එයා දැන් අපි හිතමු වෛද්‍යවරේ වෛද්‍යවරයෙක් රෝගියාගේ තුවාලේ සුද්ධ කරනකොට අනේ මට හැඟීම් දැනීම් තියෙනවා මම බොහොම කාරුණිකයි මම බොහොම මෛත්‍රී සහගතයි ඒ නිසා මේ මනුස්සයාට මේකෙන් පීඩාවක් වෙයිද දන්නේ කියලා එහෙම හිතන්න ගියොත් තුවාලේ සුද්ධ කරන්න බැරි වෙනවනේ. ඒ නිසා මේ වෙලාවේ එයාගේ කරුණාව සක්‍රිය වෙන මොහුනුවර තමයි කිසිවක් ගණන් ගන්නේ නැතුව කිසිමක් නොදැනෙන්නාසේ හැඟීම් දැනින් නැති මිනිස්සෙක් වගේ එහෙමම අරක ඇදලා දාලා වරලා එහෙමම උලලා සම්පූර්ණ ලේ ගලනකම් අරක සුද්ධ කරනවා. එතකොට එහෙම කළොත් විතරයි මේ පුද්ගලයාට නිරෝගීකම අත් කරලා දෙන්න පුළුවන්. අන්න ඒ වගේ අபிසංවේදී බව පුළුවන් තරම් පාලනය කරලා අවශ්‍ය දේ කරන්න හමුදා සොල්දාදුවේ පුහුණු කරනවා. එතකොට ඒ පුහුණුව නිසා වෙන්නට පුළුවන් ඔහු සමහර විට ලෝකයේ කිසිවක් නිකන් දැනෙන්නේ වගේ ඉන්නේ. ඒක පුහුණුව නිසා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ස්වභාවයෙන්ම සමහර පුද්ගලයෝ ඉන්නවා. එහෙනම් විශේෂ පුහුණුවකුත් නැහැ. හැබැයි ලෝකෙ සිද්ධ වෙන කිසිම දෙයක් ගැන එච්චර කලබල වෙන්නේ නැහැ. එතකොට ඒ ගුණය ඔහු සාංශාරික වශයෙන් උපේක්ෂාව ඉවසීම බහුලව පුහුණු කළ නිසා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර අපි මුලින් කිව්වා වගේ මෝහ මූලික උපේක්ඛා සහගත බව වෙන්නත් පුළුවන්. එතකොට දැන් මේවා ඇත්තටම ඒ ඒ පුද්ගලයාගේ දැන් ඔය බටහිර මනෝවිද්‍යාවේ තියෙන ගැටලුව තමයි සාම්පල් කීපයක් අරගෙන මේක මෙහෙමයි කියලා නිගමන දුන්නට සියලු දෙනා ඒවට ඇතුළත් වෙනවම නෙමෙයි. ඒවැ තව තව විවිධ ප්‍රභේද තියෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා බුදුදහමේ අපට පෙන්වා දෙන්නේ එහෙම එක අච්චුවකින් පුද්ගලය නිර්ණය කරන්න බෑ. පුද්ගලයාගෙන් පුද්ගලයාට ලක්ෂයක් ගත්තොත් එහෙම නැත්නම් කෝටියක් ගත්තොත් අසංඛ්‍යයක් ගත්තොත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඒ පුද්ගලයාගේ මානසික භාවිතය කොයිම ආකාරයකින්වත් දෙන්නේ සම කරන්නට පුළුවන් කමක් නැහැ. බුදු බුදවරු සමානයි කියන්නේ පරිපූර්ණත්වය. එහෙම නැත්නම් බුදවරු අතර ඒ ඒ ස්වરૂපයන් තුල විවිධ සියුම් වෙනස්කම් තිබිය හැකි. ඒතර හැබැයි උන්වහන්සේලා පරිපූර්ණත්වයේ ඒ නිසානේ දැන් බෝසත් අවදීදී උන්වහන්සේලාගේ විශේෂතාවය ප්‍රකට වෙනවානේ ප්‍රඥාධික බෝසත්වරු, සද්ධාධික බෝසත්වරු, වීරයාධික බෝසත්වරු බුදුබවටපත් වුණාට පස්සේ පූර්ණත්වය නිසා එහෙම මොකුත් වෙනසක් අපිට කියන්න බෑ. නිසා බුදවරු සියලු දෙනා සමානයි කියලා අපිට ගන්නට පුළුවන්. හැබැයි ඉන් මෙපිට අන් කිසිදු පුද්ගලයෙක් ඔවුනොවුන්ට ਸਰව සම්පූර්ණයෙන් සමාන වෙන්නේ නැහැ. මේ විවිධත්වයේ තියෙන්නේ ওই විවිධ தත්වයන් ගොඩ නැගෙන්නට පුළුවන් නිසා. ඒ නිසා ඒ කියන යහපත් తত্ত্বය ප්‍රඥා මූලිකව ගොඩ නැගෙන්නටත් පුළුවන්. සංවේදී බව අඩු නිසා ගොඩ නැගෙන්නටත් පුළුවන්. මෝහ මූලික බව නිසා ගොඩ නැගෙන්නටත් පුළුවන්. ඉතින් ඒ ඒ පුද්ගලයා තුළ මේ தත්වයන් ගොඩ නැගෙන්නේ මේන් කවර පදනමක් මතද මේවායේ සම්මිශ්‍රණයක් හැටියටද කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට අධ්‍යයනය කරලා වුණ තීරණය කරන්නේ